මේ පොතවලට පස් ටිකක් අරගෙන තෙන්නලා බුදුදන් වහන්සේ වික්ෂපේසණින් ඇසුවා මේ මේ පොතවල තියෙන පස් ටික වැඩිද එහෙම නැත්නම් පොළොවේ පස්ද වැඩිද කියලා. පොළවේ පස් ප්‍රමාණය නිපොත්ත කියන පස් ප්‍රමාණය සංසන්දනය කරන්නට බැරි තරම් අති ස්ථාන නියපොත්ත වල තියෙන පස් ප්‍රමාණය තාම සුළු එකක්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙන්න මේ නියපොත්ත වලට මම ගත්ත පස් ටික යම්සේ ඉතා ටිකක් කුඩා වෙනවාද අන්න ඒ වගේම මේ මනුස්ස ලෝකයෙන් මිනිස්සු මැරුණාට පසුව නැවත සුගතිගාමී වන්නේ ඉතාම සුළු දෙනෙක් පමණයි. මේ මහා පුත්‍රයේ පස් ප්‍රමාණය යන්තම් වැඩිද අන්න ඒ වගේම මරණාට පස්සේ මේ මනුස්ස ලෝකයේ සත්වෝ නැවත දුගතිගාමී වෙන ප්‍රමාණය අතිවිශාලයි කියලා හිම ප්‍රකාශ කළා. මේදී මේ බුදුරජාණන් වහන්සේ අතිශෝක්තියක් දක්වලා ප්‍රෝභාය ගන්නලා නැති දෙයක් ඇති වශයෙන් පෙන්වන්න කරන්නට කියපු කතාවක් නෙවෙයි සත්‍ය වශයෙන්ම සිදුවන කතාවක් ඒ ප්‍රකාශ කරේ. මනුෂ්‍ය ලෝකයෙන් මරණයට පසුව නැවත සුභතියේ උපදින ප්‍රමාණය අර මේ පොතේ උන්නට පස්තික වැනි තාසුලුකේ සත්පමණක් වෙන කියන කතාව. ඒ වගේම මනුෂ්‍ය ලෝකෙන් මේ ගියාට පස්සේ දුගතිගාමී වෙනවා වෙන ප්‍රමාණය පොළවේ පස් තරම් අතිවිශාල වෙනවා කියන කතාව සමහරවිට පිළිගන්නත් බැරි තරමටම පිළිගන්නේ නැති තරමටම ඒක අමාරු කතාවක්. ඒ කියන්නේ පිළිගන්නට බැරි තරම්ම අපහසු දෙයක් කියලා හිතන්නේ. නමුත් සත්‍යය ඒකයි. හේතුව මේ මරණ මොහොතේදී සිත සකසා ගන්නට දන්නේ නැතිකම නිසා තමයි මේ தත්ත්වය උද්ගත කරන්නේ. ඒක නිසා මරණයට පත්වන විට සිත සකසා ගැනීම ගැනීමට පුරුදු පුහුණු වී තිබීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. දැන් මේ නියපොත් වලට ගත්ත පස්තික වැනි සුළු පිරිසක් මනුස්ස ලෝකයෙන් මරුණාට පස්ව නැවත මනුස්සයන් වෙනවායි කියලා කියන කතාව ඇත්තනම් මේ මනුස්ස ලෝකයේ ඇයි මේ ජනගහණය වැඩිවන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නගන්නට පුළුවන්. මේ විදිහේ තේරුම් වශයෙන් මේක අනිත් පැත්ත කතා කරොත් ඒකට පිළිතුර නිකම්ම ලැබෙනවා. ලෝකේ මනුස්ස ලෝකේ මිනිස්සු මරුණාට පස්සේ ඒ අය නැවත මනුස්ස ලෝකෙම ඉපදෙනවා නම් මේ මනුස්ස ලෝකේ ජනගහනය කවදාවත් වැඩි වෙන්නේ නැද්ද? කියන්නේ ගානම පාටෙන්න තෝරන. මේ ලෝකයේ අති විශාලයි, විශ්ව විශාල එකක්. අපි මේ දිඳේ ඉන්න මැඩියන්සේ, දිඳේ ඉන්න මැඩියෙක් දිඳේ පඩවකට ප්‍රමාණයෙන් පමණයි දන්නේ. ඉන්දියා දන්නට දැනගන්න හැකියාවක් නෑ. මේ ලෝකයේ අපි මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට අර දිඳේ ඉන්න මැඩියන් වගේ අපි දන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. මේ විශ්වය පිළිබඳව. මේ විශ්වයේ විශාල ලෝකවල තියෙන, ඒ විශ්වයේ දෙල් සත්වවල තියෙන, ඒ විවිධ සත්‍යයන් සිටිනවා. ඉතින් මේ විවිධ සත්‍යයන් මේ යනවා. මේ යන විතර මනුස්ස ලෝකෙටත් එන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එක දවසකට මනුස්ස ලෝකයේ පමණක් මැරෙන තිරිසන් සත ගත්යන්ගේ ප්‍රමාණය ගත්තොත් කොච්චරනම් ප්‍රමාණයක් කියලා මේ ඇයි හිතන්න පුළුවන්. හිතන්නටත් බැරි තරම් ගණනකින් කියන්නටත් බැරි තරම් සත්ත්ව ප්‍රමාණයක් තිරිසන් සතුන් පමණක් මැරෙනවා. මාළුවන් කොච්චර මරනවාද? කුකුලන්, මෙළුවන් වැනි සත්ත්ව කොච්චර හරකුන් වැනි බැදළුවන් වැනි සත්ත්ව කොච්චර මරනවාද? ඒ පමණක් නෙවෙයි මේ තිරිසන් සතව ගත්ත සත්ත්ව තවත් තිරිසන් ගත්ත කල්ලාගෙන කා කාලා තමයි ජීවත් වෙන්නේ බොහෝ විට. ඉතින් එක දවසකට තෙසන් මැරෙන තෙසන්ගත සත්‍යයන්ගේ ප්‍රමාණය මෙතකයි කියලා සීමා කරන්නට බෑ. ඒ වගේම තමයි අමනුෂ්‍ය ලෝකයේ ඉන්න අමනුෂ්‍යන්ගේ ප්‍රමාණය. ඒ විශේෂයෙන්ම ප්‍රේතය වැනි ලෝකවල මේ මිනිස්සු අපි මිනිස්සු ලෝකෙමයි සිටින්නේ. නමුත් මිනිස්යන්ට වඩා සිය දහස් ගණන් දස දහස් ගණන් මේ අමනුෂ්‍ය කොටස සිටින මිනිස්සු ලෝකෙ. ඒ වගේමයි අනිත් ලෝකවලත් විවිධ සත්ත්ව සිටින ඒ ලෝකවලින් මේ ගියාට පස්සේ සමහරට මේ ලෝකවලට එනවා සත්ත්ව එතකොට මේ මනුස්ස ජනගහණය වැඩි වීම සාමාන්‍ය සිදුවන්නට පුළුවන් කාරණාවක්. ඉතින් මනුස්සය මරණයට පස්සේ මනුස්සය වෙලා උපදිනවා නම් මේ ජනගහණය කවදාවත් වැඩි වෙන්නට බෑ මේ තරම්ගේ. නිසාම සුළු ප්‍රමාණකින් තමයි ඒ උච්චාවචනයේ බඳුන් වන්නට බෑ. ඒ එකම මට්ටම හොවාගේ පවතින ධර්මයක් වෙනවා. මේකෙත් මේ තේරුම් ගත යුතු වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ බොරුවක් නෙවෙයි කියලා කියන්නේ සත්‍යව කතාවක් කියලා. එතකොට ඒක නිසා මරණ මොහොතේදී සිත සකසා ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. මරණ මොහොතේදී නැවත ඉපදීම සිදුවන්නේ කොහොමද කියන කරුණ මේ සම්බන්ධයෙන් තේරුම් ගත යුතු ධර්ම කාරණාවක්. ඒ කියන්නේ මරණ මොහොතේදී එනවා කර්ම න්යාමයක් වැඩ කරනවා. මේ න්යාම කියන්නේ ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා කියන කතාවයි. ඒ යුක්ත න්යාම, බීජ න්යාම, ධම්ම න්යාම, කර්ම න්යාම ආදී වශයෙන් න්යාම ධර්ම තියෙනවා. දැන් අපි හිතමු ගහක මලක් පිපෙනවා නම් ඒ මල සිටින කාලේ ඒ දස්වල මල් සිටින පළ හට ගන්න කාලේ එකම කාලයක්. උදාහරණ වශයෙන් අපි නේ රඹුටන් කියන්නේ. රඹුටන් හට ගන්න කාලයක් තියෙන එක කොතේ කොයි ලංකාවේ කොයි ගහක තිබුණත් කොතන තිබුණා රඹුටන් ගහ. ඒ ගෙඩි එන කාලෙට පමණයි ගෙඩි එන්නේ. අනිත් කාලෙට අවාරෙට එන්නේ නැහැ. ඒ වගේ එක බීජ නියාමයක්. ඒක හැටිෙමයි. දැන් මේ ඉස්සර ආරම්භවලත් තියෙනවා. ඒක කොළ වැටෙනවා පෙබරවාරි මෙන් මාසවල අගෝස්තු මාස. ඒ මාසවල ලංකාවේ කොහෙද රබර් බල් තිබුණත් ඔක්කොම කොළ වැටෙනවා. ඒක බීජ නියාමයක්. ඒ වගේම විස්තුන්ගේ නියාමයක් තියෙනවා. ධර්මතාවල නියාමයක් තියෙනවා. ඒවා වෙනස් කරන්න කාටවත් හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ කර්ම නියාමයක් තියෙනවා. ඒ කර්ම නියාමය වෙනස් වන්නේ නැති බව වෙනස් කළ නොහැකි බව දක්වා තිබෙනවා පොත්පත්වල. එතකොට ඒ කර්ම නියාමයට අනුව මරණ මොහොතේ වේදේ කර්ම ඉදිරිපත් වන ආකාරයක් තිබෙනවා. කර්ම වේදාකාරයෙන් බෙදා අපිට විස්තර කරන්නට පුළුවන්. මේ විස්තර අතරේ මේ මරණ මොහොතේදී කර්මෙන් ආකාරය තමයි මේ පොත්පත්වල විශේෂයෙන්ම දක්වලා තියෙන ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා කර්මය හතර කොටසකට බෙදලා. මරණ මොහොතේදී කර්මෙන ආකාරයෙන් දක්වන්නේ. ගරුක කර්ම කියන්නේ ඉතා ප්‍රබල වූ කර්ම. දැන් අපසල පැත්තෙන් කියනවා නම් පංචානන්දරේ පාප කර්ම වැනි දේවල්. කුසල පැත්තෙන් කතා කරනවා නම් ධ්‍යාන මාර්ගඵල වැනි සත්‍යයන්. මේවා ඉතා ප්‍රබල වූ ගරුක කර්ම. මේ කරුක කර්මයක් යම්කිසි කෙනෙක් කරලා තියෙනවා නම් මරණ මොහොතේ අනිවාර්යයෙන්ම ඒ කර්මයමයි ඉදිරියට එන්නේ. ඒ කර්මයෙන්මයි නැවතන උපදින්නේ. ඒකේ දෙකක් නෑ. එතකොට බොහෝ දෙනෙකුට මේ ලෝකේ සත්‍යන්ට ගරුක කර්ම නැහැ. ඒ කියන්නේ පංචානන්තර කර්ම අපසුන පැත්තෙන් කරලා නැහැ. ඊටාම කලාතුරකින් එහෙම කෙනෙක් කරලා ඉන්නේ. ඒ වගේම ධ්‍යාන තියන අය මේ ලෝකේ ඊටාමත්ම ලැබෙතල වශයෙන් දක්ම ලැබෙන්නේ මාර්ගඵල ආදී ලැබපුවාට ඊටාමත්ම දුර්ලභයි. එතකොට වැඩි පිරිසකට බහුතර සත්ත්ව කොටාසයකට මේ ගරුක කර්ම එන්නට හැකියාවක් නැහැ මරණ මොහොතේ. එතකොට ඒ ගැන අපි සලකන්නේ සැලකිල්ලක් දැක්වීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. හැකිනම් හොඳ පැත්තේ ගරුක කර්මයක් කරගෙන ඉන්න එක ඉතාම හොඳයි. ධ්‍යානයක් උපදවාගෙන ධ්‍යානය මරණ මොහොත දක්වා නොපිරිහලා පත්තාගෙන යන්නත් පුළුවන් නම් ඒක ගරුක කර්මයක්. එතකොට එහෙම වුණොත් මේ මන ධ්‍යානසිත මරණ මොහොතේදී ජීවත් වෙවි. ඒ ධ්‍යානසිත නම් බ්‍රහ්ම ලෝකයක උපදේවි. ඒ ධානයට අනුව ඒ භක්ම ලෝක නිර්මය වන්නේ. එතකොට මාර්ගඵලයක් ලැබලා තියෙනවා නම් එතෙන් දිනම් කිසිම සැකයක් නැහැ. සුබෝධ තියෙන්නේ ආත්මිල්ල සුබතිගාමී වෙනවා යටත් විශ්ින්න සෝවාන්වත් වෙලා තියෙනවා. ඒ නිසා ගරුක කර්මයක් වශයෙන් කුසල කර්ම ගරුක ගරුක කුසල කර්මයක් වශයෙන් සමාන්‍යසිත සිත සිතල දරුක කුසලකමක් ඇති කරගෙන තියෙනවා නම් ඒක ඉතාමත්ම සුදුසුයි එහෙම කරගන්නත් පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි කුසල පැත්තෙන් ධ්‍යාන සිතක් හෝ මාර්ගඵලයක් හෝ ලබන්න පුළුවන් නම් ඒ සඳහා උත්සුකව කටයුතු කරනවා නම් ඒක ඉතාමත් මාර්ගය නමුත් මේක හැම දිනකටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි හැම දිනම භාවනා කළාට ධ්‍යාන ලැබෙන්නේ නැහැ හැම දිනම භාවනා කළාට මාර්ගඵල ලැබෙන්නේ නැහැ ඒක නිසා මේ සෝවාන් වූ කිසිම කෙනෙකුට දුගතියෙන් ගැලවිලා සිටිනවා කියලා සහතිකයක් දෙන්නට කාටවත් හැකියාවක් කතාවක් නෑ. නියත ගතිපරායන කියලා කියනවා සෝවාන් උච්චේතනෙට සුභතියට නියත වශයෙන්ම උපදිනවා සෝවාන් වචන. ඒ හැර වෙන කිසිම කෙනෙකුට කවදාවත් කියන්නට බෑ මේ තැනින් පසුව සුභතියට උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දවසක් ප්‍රශ්නයක් ඇහුවා බිරන් බුදුරජාණන් වහන්සේගෙන් මේ මුළු ජීවිත කාලය පුරාම කුසල්ම කර කර ඉන්න පුද්ගලයන් මරුණාට පස්සේ සුභතියට උපදිනවා කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවාද? නෑ නෑ මම එහෙම ප්‍රකාශ කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර. ඊළඟට අහනවා මම ජීවිතේ පුරාම අකුසල කර්මම කරතරා සිටින පුද්ගලයෙක් මරණයට පස්සේ දුගතියක උපදිනවා කියලා කියනවා. නෑ මම ඒක හිම කියන්නේත් නෑ. මොකද ඒ අපි මුළු ජීවිත කාලය පුරා තියෙන කුසල කරන ලද කර්ම වලට අනුරූපව නෙවෙයි බොහෝ විට නැවත ඉපදීම සිදුවන්නේ මරණ මොහොතේදී ආසන්න වශයෙන් නැතුව කර්මයට අනුරූපව. එතකොට ඒ ආසන්න කර්මය තමයි තමත් මාලස් සේවන්නේ. මරණයේදී යහපත් බන්ධනේ සකසාගත යුතු වන්නේ ආසන්න කන්නේ. එතකොට ඒ කර්ම න්යාමේ ගරුක කර්ම බොහෝ සත්‍යයන්ට නැහැ. ගරුක කර්ම නැත්නම් එන කර්ම තමයි ආසන්න කර්ම කියන එක. සරුක ආසන්න ආචින්න කටත්තා කියලා මේ කර්ම වර්ග හතර කියන්නේ. ආසන්න කර්ම කියන්නේ මැරෙන්න ඕන්න මෙන්න කියන වෙලාවේදී යමක් සිත සිතා සිටියානම් යමක් කියමින් සිටියානම් යමක් කරමින් සිටියානම් අන්න ඒ දේ තමයි ආසන්න කර්ම කියන්නේ. දරුකාසන ආචින්න කියන්නේ මුළු ජීවිත කාලය පුරා කරලා පළපුරුදු වශයෙන් කරලා කරලා පුරුද්දක් වශයෙන් තියෙන කම්මත් ආචින්න කම්මයක් වශයෙන් ඉන්නට පුළුවන්. එහෙම නැත්නම් කටත්තා කියන්නේ මේ ජීවිතේ සමහරට එකවරක් දෙවරක් කරපු කර්මයක්. නැත්නම් සංස්කර භවය භවයකදී කරපු කර්මයක් ඉදිරිපත් වන්නටත් පුළුවන් මේක තමයි කර්ම න්යාමය. ඒක නිසා මේ ආසන්න කර්මය හොඳට පවත්වාගෙන යන්නට ආසන්න කර්මය හොඳ එකක් කර ගැනීමට ජීවිතයේ මැරෙන මොහොතේ නෙවෙයි ඊට ඉස්සෙල්ලා ඉඳලා පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕන. එතකොට තමයි මැරෙන මොහොතේදී ඒක කරන්නට පුළුවන් වන්නේ. පරිභාවිතාවකින් පුරුදු පුහුණු කිරීමකින් තොරව ඒක මරණ මොහොතේදී කරන්නට යෑම අවදානම් සායගත තත්ත්වයක්. එතකොට මේ ගරුකාසන්න ආචින්න කටත්තා කියන කර්ම වර්ග හතර මරණ මොහොත පොතේදී ඉදිපත්නා කර්ම නියාමයක් වශයෙන් ප්‍රකාශ කරලා තිබුණාද පොත්පත්වල ඇත්ත වශයෙන්ම මරණ මොහොතේදී නැවත ඉපදීම සිදුවන්නේ ආසන්න කර්මයෙන් පමණයි. ඒ කියන්නේ දැන් අපි තුන් දරුපසන්නයක් යම් කිසි කෙනෙක් කරලා තියෙනවායි කියලා. අකුසල් හරි කුසල් හරි. මේක මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක මරණ මොහොතේ සිදුව කන්නේ. මරණට ඔන්න මෙන්න අවස්ථාවේදී ආසන්න අවස්ථාවේදී සිහිපත් වූ කර්ම. ඒතකොට ඒ දරුපසන්නත් ආසන්න කර්මයක් වෙනවා. අද ඒ ආචීර්ණ කර්ම එදින්දා ජීවිතේ පුරා කරලා තියෙන කුසල හෝ අකුසල කර්ම. ඒ අකුසල කර්මයන් මරණ මොහොතේදී සිහිපත් වෙනකොට ඒ අකුසල කර්මයන් මරණ මොහොතේදී ආසන්න කර්මයක් බවට පත් වෙනවා. ඒ මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක ආදතෙන් ඇති ආසන්න මරණ ඔන්න මෙන්න අවස්ථාවේදී පැති කර්මය ආසන්න කර්ම. අපි හිතමු කටත්තා කර්මයක් කියලා. පළදී භවයේදී හරි කලවරයේ කවර භවයකදී හරි කරන ලද කුසල හරි අකුසල කර්මයක්. ඒක සිහිපත් වෙනවා. ඒක සිහිපත් වෙනකොටත් ඒක මරණ මොහොතේදී ආසන්න වශයෙන් ආපෝ කටත්තා කර්මය. මේ විදිහට අපි හරියට බලනකොට මේ මේ කර්ම න්‍යාමය මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණත් මරණ මොහොතේදී නැවත ඉපදීම සිදුවන්නේ ආසන්න කර්මයට අනුව පමණයි. ඒක මේ මගේ අදහසක් මේ පොත්වල තියෙන අදහසක් නෙවෙයි. එතකොට මේ මරණ මොහොතේදී ආසන්න කර්මය එන්න පුළුවන් මේ කර්මය කර්ම කර්ම නිමිති ගත නිමිති කියලා තුනක් ඉදිරිපත් වෙන බවත් පොත්වල දක්වා තිබෙනවා. එහෙම ප්‍රායෝගික වශයෙන්ත් එහෙම අපි දැකලා තියෙන සමහර අය එහෙම කියනවා මරණ මොහොතවලදී. ඒ කියන්නේ තමන් කරන ලද කර්මයේම සිහිපත් වන්නට පුළුවන්. ඒතකොට ඒක ආසන්න කර්මය වෙනවා. කම්ම. නැත්නම් ඒ කර්මයට ගත්තු ආන්දයක් ආත්මය කියන්නේ කර්ම නිමිත්ත අපි දුරුවම් මැලිචෛත්‍යයට ගියා මල් පහන් පූජා කළා. ඒතකොට අපිට සමාජයට දුරුවම් මැලිචෛත්‍යයට එනවා. නැත්නම් මල් පහන් පේනවා. ඒක කර්මයෙන් බඳු නිමිති. ඒ වගේ නැත්නම් අපි දැන් සතේකට හිරියරයක් පීඩාවක් කළා මරණයට පත් කළා. ඒකෝත් සමාජයේ මරණයට පත් වූ සතා මරණයට මරණයට ගත් ආයුධ ආදී අන්නේ වෙනි දෙයක්. ඒ කර්ම නිමිත්තක් වශයෙන් ඒ මරණ මොහොතේ සිහිපත් ඒක කර්ම නිමිත්තක් වශයෙන් මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක මරණ හේතු පැති වූ ආසන්න කර්මයේ බවට පත් වෙනවා. පරිවර්තනය වෙනවා. ඊළඟට ගති නිමිත්ත කියලා එකක් තියෙනවා. සමහර විට මරණ වෙලාවට අපි උපදින තැන පිළිබඳ නිමිත්තක් සතහනක් මනසට පේනවා. බොහෝ අය ගින්දරෙන් පිච්චෙනවා පිච්චෙනවා කියලා කියන අය ඉන්නවා මම දන්නවා. සමහර අය කියනවා ඔන්න අපේ අම්මා ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ ලෝකෙට ගෙනියන්න සූදානම් වෙලා ප්‍රේත වැනි ලෝක වලට. ඒ නිමිත්තක් වශයෙන් දැක්නේ වෙනවා මයින් තමන් උපදින ස්ථානේ. ඒ නිමිත්තක් වශයෙන් දැක්නේ වෙන විටත් ඒ කර්ම නිමිත්තන් ආසන්න වශයෙන් මේ මරණට ඔන්න මෙන්න ඒක පහළ වෙනකොට ඒක ආසන්න කර්මයක් බවට පත් වෙනවා. මොකද ඒ වෙලාවේ ඒ වෙලාවේ මේ මරණට ඔන්න මෙන්න කියන අවස්ථාවේදී ඒක පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙනවා. නැත්නම් වචන ඇති වෙනවා. පිළිබඳ ක්‍රියා ඇති වෙනවා. ඒවා ආසන්න කර්ම බවට පරිවර්තනය වෙනවා. මේ අනුව කර්මක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කටත්තා කර්ම කියන කවර කර්මයක් ඉදිරිපත් වුණත් ඒක ආසන්න කර්මයක් බවට පරිවර්තනය කර්ම කර්ම නිමිති ගත නිමිති කියන ඒවා කවදක් ඉදිරිපත් වුණත් මරණ මොහොතේ ඒකත් ආසන්න කර්මයක් බවට පත් වෙනවා මේ අනුව අපට තීරණය ගන්නට පුළුවන් නියත වශයෙන්ම ආසන්න කර්මයකින් තමයි නැවත කෙනෙක් උපදින්නේ මරණයට පස්සෙ කියලා. එතකොට ඒ ආසන්න කර්මය හොඳ එකක් නම් හොඳ තැනක උපදිනවා නරක තැනක් නම් නරක තැනක උපදිනවා. මේ ආසන්න වශයෙන් ඇතිවන කර්මයට තමයි අවසානයේ මැරෙන්න ඔන්න මෙන්න කියන තැන ඉස්සෙල්ල පහළවන ඒ ආසන්න කර්මයට තමයි කර්ම විඥානය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒකට කියන්නේ කර්ම විඥානය කියලා. මැරෙන්න මැරෙන සිට චුතිසිත. ඒ කියන්නේ මේ භවයේ ඉස්සෙල්ලාම අපි මෞකසේ පිළිස්න ගන්නකොට ප්‍රතිසන්ද විඥානයක් ආවා. ඒකක් ඇති වුණා. මේ ප්‍රතිසන්ද විඥාන සිටේ කුට්ටෙන් තුනක් තියෙනවා. ප්‍රතිසන්ද විඥානය කියන දෙනවා. ඊළඟට භවාංග සිට වශයෙන් ඒක ක්‍රියා ආත්මය මේ භවයේ දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර කරනවා මේ ජීවිතයේ ඒ පවත්වාගෙන යාමට උපකාර කියන තුන්වෙනි ක්‍රියාව තමයි මරණ මොහොතේදී චුති ක්‍රියාව සිදු කරනවා ඒක චුත වී යනවා එතකොට අපි මරණ මරණ විට චුතවන්නේ මේ නියම විට අවසාන චුතවන්නේ අපි උපදිනකොට උපදිනකොට පහළ වූ මනසයන් වශයෙන් කතා කරනවා කුසලසිතයි ඒක ඉතින් නෙවෙයි නැවත දැනෙක උපදින්නේ. ඒ කියන්නේ මැරෙන විට අවසාන වශයෙන් පහළව චුතිසිතින් නෙවෙයි නැවතන උපදින්නේ. එහෙනම් මනුෂ්‍ය මනුෂ්‍ය වශයෙන්ම උපදින්නේ. මොකද මනුෂ්‍ය චුතිසිත උපදින සිතම නෙවෙයි. චුතිසිත වෙන්නේ උපදින කුසල්සිතකින් ඒක කුසල් විපාකයක් වශයෙන් ඒකම උපදින්නේ. ඒක නිසා ඒ චුතිසිතට ඉතාමත්ම ආසන්නව පිළිදී කර්මයට තමයි ආසන්න කර්මයට තමයි කර්ම විඥානය කියන්නේ. මෙන්න මේ කර්ම විඥාණයට අනුකූලව තමයි කෙනෙක් සුගතියක හෝ දුගතියක උපදින්නේ. මේක තමයි සිද්ධාන්තයේ සිද්ධාන්තය කියන්නේ මරණකොට කෙනෙක් උපදින ආකාරය සිදුවන හැටි. මේදී මේ මරණකොට කෙනෙක් නැවත උපදීම සිදුවන්නට හේතු තියෙනවා. ඒ හේතු මෙතන තියෙන්නට ඕන. නැති උපදීම රාසු කෙනෙකුට හේතු නැත්නම් උපදින්නේ නැහැ. ඒක ගැන අපි කතා කරන්නට යන්නේ. එතකොට අපි කොහොමද මරණ මොහොතේදී සිත සකසා ගත යුතුන්නේ? ඇයි මරණ මොහොතේදී දුගතිගාමී වන්නේ? අපි මරණ මොහොතේදී සිත සකසාගත යුතු වන්නේ දුගතියෙන් නැත්මදීමට සුගතිගාමී වීමට. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. කිසියෙක් දුගතිගාමී වෙන්නට කැමති නැහැ. ඒකෙන් නැත්ම දෙන්නටයි මේ මරණ මොහොතේදී සුගතිගාමී. කොහොමද මරණ මොහොතේදී දුගතිගාමී වන්නේ? දුගතිගාමී වන්නේ අර ආසන්න වශයෙන් පහළ වූ කර්ම විඥාණය ලෝභයෙන් යුතුනම්, ද්වේෂයෙන් යුතුනම්, මෝහයෙන් යුතුනම් ආශාව තරහ ආදීන් සම්ප්‍රයුක්ත වෙලා තියෙනවා නම් නියත වශයෙන් දුක තියෙනවා. දුක ටිකක් වෙනවා. ඒ කර්ම විඥානය ආසන්න කර්මය අලෝභ දෝෂ සමෝහ වලින් යුත නම් නැත්නම් කුසල පාක්ෂික නම් නියත වශයෙන්ම ප්‍රතිගාමී වෙනවා. ඒකයි එතන තියෙන தත්ත්වය. ඉතින් මෙතනදී බලවත් වූ කුසල කර්මයක් හෝ බලවත් වූ අකුසල කර්මයක් වශයෙන් ආසන්න කර්මයේ ඉදිරිපත් නොවනොත් ඔය දණ්ඩබ්බ කියන සත්වවල පත්වන්නට පුළුවන් මනුෂ්‍යය කියන්නේ අන්තර්බහ தත්ත්වයකට පත්වන්නට ඉඩ තියෙනවා. ඒක නිසා මරණ මොහොතේදී ඔය අවස්ථා තුනක් තියෙනවා. එක්ක කුසල දුගතිය පැත්තට යන්න පුළුවන්. නැත්නම් සුගතිය පැත්තට යන්න පුළුවන්. අර සුගති දුගති දෙකටම යන්න අසන්නට තරම් ප්‍රබල කුසල් හෝ අකුසල් කර්ම සත්‍ය කර්ම විඥාන සත්‍ය නොමැති කෙනෙක් නැරුණොත් එහෙම අර ගන්ධබ්බය කියලා කියන අර අන්තබ්බයයි කියන සත්‍යයට පත් වෙනවා බුදුජානන වහන්සේ සූත්‍ර රාශියක එක කරුණ දක්වලා තිබෙනවා ඔය කියන කතාව. එතකොට මේ මරණ මොහොතේදී අපි ගන්ධබ්බය වෙන්න කැමති නැහැ. අපේ දුගතිගාමී වෙන්න බෑ. අපි සුගතිගාමී වන්නට ඕන. එහෙමනම් සුගතිගාමී වන්නට නම් මරණ මොහොතේදී සිත තුළ කුසල් සිතේලිය තියෙන්න ඕන, බැඳීම් වලින් ඈත් වෙන්න ඕන, ඇලීම් වලින් ඈත් වෙන්න ඕන, ගැටීම් වලින් ඈත් වෙන්න ඕන. ඇලීම්, බැඳීම්, ගැටීම් මේවා ඇති වුණොත් එහෙම නියත වශයෙන්ම දුගතියක උපදිනවා. සමාජයේ ජීවිතයට ආශා කරොත් එහෙම මරණ වෙලාවේ දුකටියක උපදින්නත් පුළුවන්. සමාගයේ සමාන පුරුෂයාට භාගයාවට දරුවෙකුට ගෙයක් දරුවක් ඉඩ කනම් ආදී යම් කිසි දේපලකට ආශාවක් ඇති වුණොත් නියත වශයෙන්ම ප්‍රේතමනි ලෝකවල උපදිනවා. ඒ වගේම තමාට යම් කිසි එකකින් තරහසිතක් පහළ වුණොත් එහෙම තමා ශරීරයේ දුක් වේදනා විඳිනා මැරෙනවා නම් තමාගේ දුක් වේදනාව කෙරෙහි තරහසිත සමාහට ඇති වෙන්න පුළුවන්. නැත්නම් තමාගේ තරහකාරී කවදාවත් තරහ කරපු නැති තරහ වෙච්ච නැති මිනිහෙක් කෙරෙහි තරහසිතක් ඇතිවන්නට පුළුවන්. එතකොට එවැනි තරහසිතක් ඇතිවෙනවා නම් මලයක්ෂන් වැනි තත්ත්වවලට දුගතිගාමී තත්ත්වවලටපත් වෙනවා. ඒක නිසා අපි මරණයේදී සිත සකසා ගන්නට එදිනෙදා හැම දවසම පුරුදු පුහුණු වන්න ඕනේ. පුරුදු පුහුණු වීම කලේසවන්නේ මෙන්න මේ ගැනීමයි. අපේ මරණය නියතෝ ධර්මයක් ජීවිතය අනියතෝ ධර්මයක් කියන කරුණ දන්නවා. නියත වශයෙන්ම අපි මැරෙනවා කියන කාරණාව නොදන්නා කෙනෙක් නැහැ. ඒක නිසා හැමදාම සිහිපත් කරන විනාඩි 5ක් පමණ අදුම වශයෙන් මගේ ජීවිතය ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයි, මරණය ඒකාන්ත වශයෙන්ම නිට්ටයයි. මගේ ජීවිතේ කාන්තින් අනිත්‍යයි මරණය නිත්‍යයි ජීවිතය අනිත්‍යයි මරණය නිත්‍යයි කියලා. ඒක තමාම පැහැදිලිව දන්නා කරුණ. මේ මරණ වෙලාවේදී අපිට මේ සියල්ලම අතහැර දාලා යන්න තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. තමා කොච්චර ආශාවෙන් ආදරෙන් හිටියත් තමන්ගේ දරුවෙකුට හරි මොන කෙනෙකුට හරි නැත්නම් තමා සතු කොයි දෙයකට හරි කොයි තරම් ආශාවකින් කොයි තරම් බැඳීමකින් කොයි තරම් තණ්හාවකින් හිටියත් කිසිම විකල්පයක් නැහැ වෙන කරන්න දෙයක් නැහැ අතහරින්න වෙනවා. තමාගේ ජීවිතය අතහරින්නට වෙනවා. සමාසත දේවල් සියල්ලම අතහැර යන්නට වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මේවා කෙරේ ඇලීමක් බැඳීමක් ඇති වුණොත් එහෙම ආශාවක් ඇති වුණොත් එහෙම ඒකාන්ත වශයෙන්ම තමා දුගතිගාමී වෙනවා. ඒක නිසා හැමදාම සිහිපත් කරනවා මගේ මරණය නියතයි ජීවිතය අනියතයි. මේ මැරෙනකොට මට මේ සියල්ලම අතහරින්නට සිදුවෙන එක සිදුවෙනවා වෙන කරන්නට මට කිසිම දෙයක් නැහැ වෙන විකල්පයක් නැහැ. ඒක නිසා මම මේ සියල්ලම දැන් අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා විනාඩි 5ක්වත් අඩු වශයෙන් අත අතහරින්න පුළුවන්. ජීවිතය නියතයි, මරණය ඒකාන්ත වශයෙන්ම නියතයි, මරණ කොට සියල්ලම අතහරින්න වෙනවා. ඒක නිසා මම මේ සියලුම දේවල් අතහරිනවා. මගේ ජීවිතය ගැන ආසාව තියෙනවා නම් මේක අතහරිනවා. ආසාව තිබුණාට මැරෙන වෙලාවේ නොමරින්න බෑනේ. කොටෙක් ආසාව තිබුණාත් අතහරින්න වෙනවා. සමාන සතු ආශ්‍රය කරන දෙමව්පිය සහෝදර සහෝදරි ස්වාමි පුරුෂ භාර්යාව ආදී සෑම දිනම අත්හරිනවා, අත්හරිනවා, අත්හරිනවා. ඒ වගේම සමාන සතු දේපල සියල්ලම අත්හරිනවා. මේ සියල්ලම මම අත්හරිනවා, අත්හරිනවා, අත්හරිනවා කියලා අත්හරිනවා. අත්හැරෙන සිටින සිත දිහා බලන්නේ. බලන්නේ යම් කිසි සිතුවිල්ලක් සිතට ආවනම් ඒකත් අතහරිනවා. මෙයත් අතහරිනවා අතහරිනවා. ඊළඟට ඒ තවත් සිත දිහා බලන්නේ විනාඩි 5 තුළ. මේ සියල්ල තේරෙනවා. එන්නේ ඉන්න සිතුවිලි කවරක් ඒවා. හොඳ එකක් තියෙන කුසල් කියලා ඒකත් අදන්න ඒකත් අතහරිනවා කියලා අතහරින්න. මොකද මේ කුසල් හොඳයි හොඳයි කියලා උපාදාන කරගෙන ඒවා තීපත් කර කර යන්නත් එපා මේ අතහැරීම කරන අවස්ථාවේදී. මොකද ඒකුණත් අපි සංහාවෙන් උස උපාදාන කළොත් එහෙම ඒකත් අපිගේ සංසාර ගමන දිග්ගැස්වීමට හේතු වෙනවා. ඒක නිසා අතහැරීම ඉතාමත්ම අවශ්‍යයි. කුසල් සිතක් පහළ නැහැ. මට වැඩ නැහැ මේක අතහරිනවා කියලා අතහරින්න. අකුසල් සිතක් ආවත් අතහරින්න. අතීතය ගැන සිතක් තුනක් අනාගතය ගැන ගැන සිහිපත් වුණත් වර්තමානය ගැන සිහිපත් වුණත් අතහරින. සමාගයේ වේදනාවක් ඇති වුණත් මේ වේදනාවත් මම අල්ලන්නේ අතහරිනවා අතහරිනවා කියලා අතහරිනවා කියලා අතහරින. ඒ විදිහට මේ සියලුම ධර්මයන් අතහරින්නට පුරුදු වුණා. ආසාවක් නැහැ තරහාවක් නැහැ සියල්ලම නැදහස් සිටින්නට අතහරින. ඇත්තෙන්ම මරණ මොහොතට මරණ මොහොතට පත්වන විට මේ විදිහට හිත භාවිතා කරලා පරිභාවිතා කරලා පුරුදු පුහුණු කරගෙන සිටින කෙනෙකුට කිසිම දෙයක් නැතුව කිසිම ඇලීමක් නැතුව කිසිම බැඳීමක් නැතුව කිසිම කිසිම තරහක් නැතුව අතහරින්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මොකද පුරුදු පුහුණු වෙලා තියෙන ඥාතින කර්මයක් ඒක නේ නිතර නිතර නිතර නිතර පුරුදු පුහුණු කරලා තියෙන. අපේ ලෝක සත්‍යය මිනිස්සේ හරි අනිත් සත්‍යය හරි එහෙම නෙවෙයි කටයුතු කරන්නේ ආශාවෙන් බදාන්නේ ලෞකික දේවල් වලින් පැටලි පැටලි ඉන්නේ ආශාවයි තරහයි ඒගොල්ලන්ගේ ජීවිතේ පුරා තියෙන්නේ. නිදා ගන්න කාලේ හැර අනිත් සෑම කාලේ තුරම ලෞකික දේවල් වලින්ම ගැලිලා සිටින්නේ. සමහරට නිින්දෙදි පවා සීන වලින් පවා දකින්නේ එවැනි දේවල්. මුළු ජීවිතේ පුරාම එහෙම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍යය තියෙනකොට එතකොට මරණ මොහොතේ එකපාරට සිත සකසා ගන්න පුළුවන් වෙයි කියන කාරණාව හිතා ගන්නට බෑ. අහම්යෙන් සිදුවන සිදුවීමක් වලින් තමයි මරණයේදී එවැනි කෙනෙකුගේ සිත හොඳ තත්ත්වයට පත්වන්නේ. ඒකයි අර මරණයට පස්සේ දුබෙන් දුගතිගාමී වෙන අය වැඩිවන්නේ. මේ විදිහට සිත මනසේ සකසාගෙන සකසාගෙන හැමදවසම පුරුදු කරගෙන හිටියොත් එහෙම නියත වශයෙන්ම කෙනෙකුට සුගතියක උපදින්න පුළුවන් ශක්තිය ලැබෙන මරණ වේලාවේදී මම මගේ ජීවිතේ කෙරේ ආසාවක් නැහැ මරණ එක මරණ දෙසේ දෙනවා අත්හරිනවා කියලා අත්හරිනවා. තමා දරුවන්, සහෝ සහෝදර සහෝදරයන් ආදී හිත මිත්‍රාදීන් අතහැරනවා ධර්මාසුර දේපලත් අතහැරනවා. ගිය ආත්මේ හිටපු ඔක්කොම දේවල් අපි අතහැරලා න්යායේ. ගිය ආත්මේ දෙමව්පිය සහෝදර සහෝදරිය හිටියනේ අපිට නෑ දැන් හිත මිත්‍රයෝ අපි අපි දු මනුස්සයන් වශයෙන් හිතේ කියලා තොන් ප්‍රසිද්ධිය භාර්යාව උරිය දරුවෝ විචාර දවල් දරවල් ඉඳකන ආදී තිබුණා තියෙන්නේ මේ ඔක්කොම දේවල්. එහෙම පිටින්ම කිසිම දෙයක් දෙන්නේ නැතුව සියල්ලම අතහැර දාලා න්යායි. මේ අද ඉන්න ඇයට මොකද වෙන්නේ? මෙතනින් යනකොට මේවා අරගෙන යනවාද කිසිවක් කිසි කෙනෙක් අරගෙන යනවාද මොකක්වත් නැහැ මේ ඔක්කොම ගියාත්මේ පැත්තකින් කියලා ආවා වගේ මේ ආත්මෙදි පැත්තකින් කියලා යන්නට සිදුවනවා මේක තමයි සත්‍ය සත්‍ය යථාර්ථය මේක තේරුම් ගන්න මේක දීවිත කාරණාවක් නෙවෙයි මේ සියල්ලම පැහැදිලිව අවබෝධ කරගන්න අවබෝධ කරගෙන මේ සියල්ලම මට අතහරින්න දෙන මේ වගේ බැඳිලා හිටියොත් ආශාවෙන් හිටියොත් තණ්හාවෙන් හිටියොත් අපි දුගති වලටයි ඇදගෙන වැටෙන්නේ ඒ දුගති වලට ඇදගෙන වැටුණාට පස්සේ අපි මේ ආශා කරන ආදරය කරන පුතා සහ කියන දුව කියන ධාර්යගෙන ওই කිසියෙක් එදාට අපේ දුගතියේ දුකින් කොටසක් අත්දකින්න දෙන්නේ අපි මේ දුක අත්දකින්න දෙනවා ඒක නිසා තේරුම් ගන්න මේව එකක්වත් අපිට මේ සත්‍යන් මේ ආසාවෙන් අල්ලාගෙන බදානින් ඉන්න තුලින් අපිට කවදාවත් යහපතක් නෙවෙයි වෙන්නේ අපි දුගතියට යන්න දමන්නේ ඒක නිසා මේක අතහරින්නට ඕනේ කියන අදහසේ පිහිටලා ඒ අවබෝධයෙන් යුතුව හැම දවසම විනාඩි 5 10ක් විතර ඒ ආකාරයෙන් තොල්ලු පොම වෙනවා මේක ඉතින් කාලේ වැඩි වෙන තරමට හොඳයි. එහෙනම් පුරුදු පුහුණු වෙච්ච කෙනාට පහසෙන්ම සියල්ල අතහරින්නට පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ නැහැ එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරන විට මේවා ඔක්කොම මට දුක් සම්දේගෙන දෙනවා. දුගලි ගාමී උපදවීමට හේතු වෙන. ඒක නිසා උඹලට ඒ කිසිම සැලකිල්ලක් බරුත් යන්නේ උඹලා මට දුක ඇති කර දෙන්නට හේතු වෙන ධර්ම කියලා එහෙම කතා කරන කියන හිතන එක වැරදි. අපි එයාට කලින් සේම කතා කරන්නේ ආදරයෙන් කතා කරනවා, ගරුත්වයෙන් කතා කරනවා, සැලකේ දක්වනවා කරන්නට පුළුවන් හැම කාර්යයක්ම ඉතකමම ඉෂ්ට කරනවා. නමුත් අවබෝධයකින් යුතුව කරන්නේ. මම ඉස්සර තරුණ කාලේ අවුරුදු 20 22 කට කාලේ ඉස්සරහින් ගෑන් කෙනෙකුයි තරුණ කෙල්ලෙකුයි යනකොට මම බලන්නේ භාෂක අම්මා දිහා. මේ කෙල්ලෙක් මේ තත්ත්වයටපත් වෙනව නේද කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මම අවුරුදු දෙකක් විතර යනකොට ওই විදිහට බල බල දැන් අවුරුදු 18 20 විතර කරපු දෙයක් මම මේ කියන්නේ. එතකොට මේ තරුණ කෙල්ලක් ඉස්සරහට එනකොට මම කිය හිතන මේ මං යම ලෝකෙට ඇදගෙන යන්න යම දූතිකාවක් කියනවා. මෙන්න මං යම දූතිකයට ඇදගෙන යන්න යම දූතිකාවක් කියනවා. දැන් මේක මට අවුරුදු 5000ක් යනකම් මුලින්ම දැක්ක තේරුම් ගත්තා මේක මට දේශ සහගත සිතක් හා සංප්‍රයුක්ත වෙලා ඉන්නේ කියලා. මොකද ඒක කුසල සිතක් වශයෙන් ආවට දේශ සහගත සිතක් වශයෙන් ආවේ. ඊට පස්සේ මම ඒ සිත අත්හැරියා. මොකද මේක වංචනික ධර්මයක්. ඒක රවටන ධර්මයක්. කුසල සිතක් වශයෙන් දේශයක් ආයි. මෙන්න මේ විදිහට අපි මේ මරණය ගැන අතහැරීම නිසා දේශ සහගත සිතක් වෙන්නට පුළුවන් කුසල සිතක් වශයෙන්. මේක තේරුම් ගන්න. තමන්ගේ දරුවෝ නිසා තමන්ට දුක පිටාම් වෙන්න වෙනවා කියලා ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. දැන් දැන් තමන්ගේ කාර් යාන වාහන ගෙවල් දොරවල් ආදී පිළිබඳව මේවා ඒවා පිළිබඳ දෝෂ සිතක් ඇති වෙනවා. ඒක ඇති කරගන්න සුදුසු නෑ. අපි ඥාණයෙන් කටයුතු කරන්නේ නුවණින් කටයුතු කරන්නේ එහෙම කටයුතු කරන කෙනාට පහසෙන්න නියත වශයෙන්ම සුභතියට උපදින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අන්න එහෙම කටයුතු කළොත් එහෙම කිසිම සැකක් නැතුව තමාට පුළුවන්. මුහුණ දෙන්නට මරණයේදී බයක් නැතුව මුහුණ දෙන්නට පුළුවන් මරණයට මරණයේදී හැබැයි මේකෙන් අදහස් කරන්න තිබෙන මේක 100%ක්ම අපවන ක්‍රමයක් මේකෙන් 100%ක්ම ගැරන්ටි එකක් දෙනවා කියලා. එහෙම නැහැ. මාගේ සෝවාන් වෙච්ච නැති කෙනෙකුට කවදාවත් දුබතියෙන් ගැලවිලා ඉන්නවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ කියලා. සුබතිගාමී වෙනවා වෙනවම කියලා කියන්නට පුළුවන් කමක් සත්‍යයක් නැහැ කියලා. ඒක නිසා මේ විදිහට කටයුතු කිරීමෙන් අපිට අර තියෙන අවධානමය 80ක් 90ක් විතර අඩු කරගන්නට පුළුවන්. දුගතියකට යන අවධානය. නමුත් 100ක්ම අඩු කරගන්නද බෑ. 100ක්ම අඩු කරගන්නට නම් නියත වශයෙන්ම සෝවාන් වන්නට ඕන. ඒ සඳහා භාවනා කරන්නට ඕන භාවනා කරලා සෝවාන් වෙන්නට ඕන. එහෙම නම් නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියලා වචන දෙකක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සෝවාන් වූ කෙනා නියත වශයෙන්ම සුගතිය ප්‍රඥා සෝවාන් වූ කෙනා නියත වශයෙන්ම ඉතුරු මාර්ගඵල ලබනවා කියන එක ඒ අදහස. එහෙම කළොත් තමයි දිවේත සීයම් අපට සහතික වශයෙන් කියන්නට පුළුවන් වන්නේ අපි දුගතියෙන් අත් මිදලා සිටින්නේ කියලා. එහෙම නැත්නම් මේ විදිහට කටයුතු කිරීමෙන් අපිට ධර්ම දුවට සැනසීමෙන් සැහැීමකට පවත්වන්නත් පුළුවන්. අපි මරණයට සූදානම් වෙලා ඉන්නේ. අපි මරණයට සිත සකසා ගන්නට පුරුදු පුහුණු වෙලා තියෙන එක. මෙහෙම පුරුදු පුහුණු වෙලා හිටපු කෙනෙකුට උනත් අන්තිමේදී මරණ මොහොතේදී කොයි විදිහට හිත ක්‍රියාත්මක වෙයිද කියන එක කාටවත් කියලා තීරණය ගන්න බෑ. කොච්චර හොඳට හොඳට ඔහොම කරගෙන කරගෙන හිටියත් මරණ මොහොතේදී මොනවා වෙයිද දන්නේ දැන් මම අඳුරන මාත්‍යෙක ඉඳලා මේ YMBA බොරැල්ලේ ලේකම් වශයෙන් කටයුතු කළේ මානසික අභිධර්ම ඉගෙන ගත්තා රණසිංහ කියලා මාත්මේ අභිධර්මයේමයි උදේන රැයනකම් මහන්න මහණෙලත් අභිධර්මයේමයි කියකියා ඉතින් මුළු ජීවිතේම තනිකරම කුසලයක් ඉතින් කියන්නේ අභිධර්ම කරන්නේ අභිධර්ම ජාතිකරාමේදී මරණ අභිධර්ම කියලා ප්‍රේතෙක් කියලා ඉපදුනා කියලා එතන බුදුහාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියලා ප්‍රේතාත්මි ගෙනලා කතා කරපුවාම මැරෙන වෙලාවේදී කාටද අභිධර්ම පොතක් දුන්න මේ මිනිහාමට ගෙනත් දුන්නේ නැහැ නේද කියලා අන්තරාසිතක් පානවා. ඒ පිළිබඳ ලෝභ සාගත සිතක් හෝ තරහ සිතක් හෝ ලෝභ දෙක දෙකම උස්සෝ සිතක් පාවෙනවා. ඉතින් මේ දෙක නිසා මොහු പ്രേත ලෝකෙ ඉපදුනා. මම මේ කතාව කියේ මුළු ජීවිත කාලයේ පුරාම අපි සිත සකසාගෙන සකසාගෙන හිටියත් සෝවාන් වුණේ නැත්නම් මරණ මොහොතේදී මේ විදිහට සිත ක්‍රියාත්මක වෙයි කියන එක කියන්නට 100%ක්ම සහතිකව කියන්නට අපහසුයි. මා මේ කියේ තරමද්දරට හෝ සිත සකසාගත හැකි ආකාරයක් නියත වශයෙන්ම සකසා ගන්නට නම් නියත වශයෙන්ම සුබතියකුද උපදින්නම් සෝවාන් ගියේ තමයි ඔහු කවදාවත් දුකටි එක්ක උපදින්නේ නැහැ ඒකේ කාමයටයි. ඒ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ මහා නාම කියලා රජෙක් හිටියා ශාක්‍ය රජෙක්. ඉතින් මේ රජු සෝවාන් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ විවිධ කර්ම වැඩ කරනවානේ මහා නාම කියලා සෝතය තියෙන සංගතනයකට. මම ඉතින් මේ වැඩි කාර්යයන්ට දඬුවම් නියම කරනවා කලකෝලහල් නියම කරන්න යනවා ඊළඟට අන්තප්පුවේ සමග විනෝදෙන් ජීවත් වෙනවා නොයෙක් දේවල් කරනවා ඉතින් දවසක් මට කල්පනා වුණා අනේ මම මෙව කරනකොට මැරුණොත් එහෙම කොහොමද වෙන්නේ දුගතිය ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ කරුණ සැලකලා බුදුරජාණන් වහන්සේ මම දැන් මේවා කරනවා මට මේවා නොකරත් බෑ රාජ්‍යවත් රාජකම් කරනකොට මේ ඔක්කොම කරන්න වෙනවා දඬුවම් දෙන්නටත් වෙනවා මේවා කරන්නට බෑ මේවා කරන්නටත් වෙනවා කලකෝලහල සංසිඳවන්නටත් යන්න වෙනවා රටේ අභිවෘද්ධිය කරන්නද තියෙනවා මොක ඔක්කොම දේවල් මේවා කර කර ඉන්නකොට මැරුණොත් එහෙම එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මා බහයි මා නාම මා බහයි මා නාම දිය වෙන්න එපා මා නාම දිය වෙන්න එපා ඔබ ධම්මයේ දැකලා තියෙන්නේ ඔබ ත්‍රිවද්ද රත්නත්‍රයේ ස්ථාවරව පිහිටලා තියෙන ඒක නිසා ඔබ කවදාවත් බුදුටේක උපදින්නේ නැහැ මොකද සෝවාන් වෙලා වුන් ඔහු ඔව් සෝවාන් වෙලා හිටපු නිසා ඒ ධම්මයේ චේත 100ම් හදවතින් දැකලා තියෙන්නේ ඔහු ඒකාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සංස්කාරේ පුරාම තිරනම් මංචකේ දක්වාම සරණ ගිය පුද්ගලෙක් බවට පත් වෙලා තියෙන්නේ. අනිත් අයගේ සන්නාගමන වාගේ නෙවෙයි. ඒක නිසා නිත්‍ය වශයෙන්ම සන්නාගමනයේ පත් වූ කෙනෙක් නිසා ඔබ බය වෙන්නට දෙයක් නැහැ කියේ. එහෙම ගියේ නොවේ ඉන්නසනම් සෝවාන් වන්නට ඕන. එහෙම නැතුව බෑ. එතකොට මේ දක්වා කියපු ධර්ම වල කරුණෝ කෙටි සාරාංශය මේකයි. මරණ මොහොතේදී සිත සකසා ගන්නට අපි ඉගෙන ගන්න ඕන. මරණ මොහොතේදී කර්මෙන නියාමයක් තියෙනවා ගරුක ආසන්න ආචින්න කටස්සා කියලා. ඒ වගේම පොත්පත්වල දක්වා තිබෙනවා මේ කර්ම නිමිති ගත නිමිති කර්මයේ කර්ම නිමිති ගත නිමිති වෙන්නත් පුළුවන් කියලා. මේ කවරක් ආවත් මරණ මොහොතේදී එක ආසන්න කර්මයක් බවට පත් වෙනවා. මේ ආසන්න කර්මයට අපි කියනවා කර්ම විඥානය කියලා. මේ කර්ම විඥානය තමයි තමයි නැවතනක උපදින්නේ කුඳනම් හොඳ තැනක නැසනම් නරක තැනක. ඒක නිසා මේ දේ අප විසින් තේරුම් ගත යුතු වන්නේ මේ කර්ම විඥානය යහපත් කරගත යුත්තේ කෙසේද කියන කාරණා. ඒ සඳහා තමයි ඉදී ඒ වෙලාවේ එක කරන්නට බෑ. මේ ජීවිතයේදී පුරුදු පුහුණුවන්නට ඕන. පුරුදු පුහුණු වෙන එක තමයි මරණය නියතයි ජීවිතය නියතයි කියලා සිහිපත් කරලා මරණයේදී මේ සියල්ලම අතහරින්න දාන්නන්ට අතහැර දාලා යන්නට සිදුවෙන බව අවබෝධ කරගෙන සියල්ලම අතහරින්නට පුරුදු පුහුණු වෙන එක. මෙහෙම අතහරින්නට පුරුදු පුහුණු වෙන කෙනාට මරණ මොහොතේදී සියල්ල අතහරින්න පුළුවන්. අපි හිතමු අර මාංශයේ උදාහරණයට අර හාමුදුරුවෝ රණසිංහ හාමුදුරුවෝ රණසිංහ වෙන්නම ඒ හාමුදුරුවෝ අර අභිධර්ම පොත්වල තියෙන බැඳීම අතහැරෙන්න තිබුණා මේකත් මම අතහැරිනවා කියනවා නම් එහෙම ප්‍රේත ලෝකෙ උපදින්නේ නැහැ අතහැරිනවා අතහැරිනවා අතහැරිනවා වැඩන්නේ අර සිහිපත් කර සිහිපත් කර පොඩි වෙච්ච කෙනාට අතහැරෙන්න පුළුවන් නමුත් මේක 100%ක්ම සහතිකයක් දෙන ක්‍රමයක් නෙවෙයි නිරන්තර සුභතේක උපදින්න 100%ක්ම සහතිකය ලැබෙන සෝවාන් වීමෙන් පමණයි මේ නිසා සෝවාන් වීම සඳහා උත්සාහ කර උත්සුක කටයුතු කරන්න කියන එකයි මේ දක්වා තියෙන ධම්මවල කෙටි සාරාංශය හොඳයි එහෙනම් කල්පනා කරන්න මේ බුද්ධ හෝජාත දීන කුසලයයි ඒ වගේම මේ දානයේ දීමේ කුසලයයි මේ ඉතාම සරල ධම්ම දේශනාවක්. ඒ වගේ සරල ධම්ම දේශනාව ඇසීමේ කුසලයෙන් මේ සියලුම කුසල ශක්තියෙන් අපට කිසිදාක දුක තේක උපදින්නට හැකියාව ලැබේවා. සුගතිගාමී වීමට හැකියාව ලැබේවා. අපට සෝවාන්වාදී මාර්ගඵල ලබා ගැනීමට හැකියාව වාසනා ශක්තිය උදා වේවා. නිවස ලබා ගැනීමට මේ ප්‍රසස්තයෙන් අපට හේතු වාසනා වේවා. කෙනෙක් ප්‍රාර්ථනා දැන් තබාගෙන මේ කරන ලද කුසල දෙවියන් දන් මොදන් කන්නේ සඳහා ආකාශත්හාතය කියන පාඩේ කියන්නේ